ධර්මානුශාසනාව. අද සිකුරාදා රාත්‍රී ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ කන්නිමහර වේලෝනාරාම විහාරාධිවාසී පූජ්‍ය මල්සිරිපුර ධම්මකුසල ස්වාමින් වහන්සේ. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්දා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්නතුනේ පින්නතේනේ මේ පින්නතුන් පින්නතියන් රාත්‍රියේ බලාපොරොත්තු වෙන්නේ ඒ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයෙන් බිඳක් තමගේ ජීවිතයට එකතු කරගෙන උන්වහන්සේ දේශනා කරපු මාර්ගය තුලින් තමගේ ජීවිතයට සැනසීමක් සහනයක් ඇති කර ගැනීමටයි උත්සාහ වෙන්නේ. ලබාගත් මනුස්ස ජීවිතයෙන් ප්‍රයෝජනයක් ලබා ගන්නයි මේ බලාපොරොත්තු වෙන්නේ. භාගතුන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන ඉතාමත්ම කලාතුරකින්. ඒ වගේ කාලයක උප්පත්තිය ලබන්නේ මේ වගේ මනුස්ස ජීවිතයක් ලබාගෙන ගොළුෙක් බිහිරෙක් නොවේ මේ විදිහේ ලබාගත් මනුස්ස ජීවිතය බෞද්ධයෙක් කියලාම ලබාගත් ජීවිතයේ අතිම වාසනාවන්ත අවස්ථාවක්. නමුත් මේ ලබාගත් ජීවිතේ ප්‍රයෝජනය ගන්නවද කියන එක ගැන යම් ප්‍රශ්නයක් තියෙනවා. එමනම් මේ පින්නතුන්ට අද මේ සංසාරේ අපි බැඳලා තියෙන සංසාරේ ගැට ගහලා තියෙන ඒ සංයෝජන ධර්මයන් සහ ඒවා ප්‍රහීන කිරීමෙන් අපිට කුමන අවබෝධයන් ලැබෙනවාද කියන බව තමයි මේ ධර්ම දේශනාවෙන් දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ මේ මාර්ගඵල අවබෝධ වෙන්නේ කොයි ආකාරයටද? මේ මාර්ගඵල අවබෝධ වෙනකොට කුමන සංයෝජන ධර්මයන්ද ප්‍රහීන වෙන්නේ? එහෙම ප්‍රහීන වුණා මේ පුජ්‍යලයා තුල කුමන ලක්ෂණ දිස්සෙනවාද කියන කාරණා ධර්මානුකූලව විස්තර කිරීමක් පැහැදිලි කිරීමක් මේ දේශනා තුළින් සිද්ධ කරනවා. එමනම් පින්නතුනේ අපි දන්නවා සංයෝජන 10ක් තියෙනවා. පළවෙනි එක පෙන්නනවා සක්කාය දිට්ඨි විචිකිච්ඡා ඊළඟට සීලබ්බත පරාමාස කාමරාග පටිග ඊළඟට ඒ පහ ගත්තාම අපි කියනවට ඕරම් භාග්‍ය සංයෝජන කියලා පහක් තියෙන ඕරම් භාග්‍ය. ඒ වගේම උද්දම් භාග්‍ය සංයෝජන කියලා තව පහක් තියෙනවා. ඒක කියන රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච අවිජ්ජා කියලා. එතකොට පින්නතුනේ මේ සංයෝජන ටිකෙන් තමයි අපි මේ සංසාරේ බැඳලා තියෙන්නේ. සෝවාන් වෙච්ච පුද්ගලයෙක් මේ සංයෝජන 10න් තුනක් කඩනවා. ඒ තුන තමයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. ඒ වගේම සකදාගාමී වෙච්ච කෙනෙක් මේ සංයෝජන ඒ තුන සමග ඒ කියන්නේ සෝවාන් වුණාට පස්සේනේ සකදාගාමී වෙන්නේ. එතකොට එයා සංයෝජන ඉතුරු කාමරාග පටිග ප්‍රහීන කිරීමක් ඒ කියන්නේ සම්පූර්ණ ප්‍රහාණය කිරීමක් නෙවෙයි එයින් 50ක විතර අඩු කර ගැනීමක් සිද්ධ කරගන්න. අනාගාමී වුණාට පස්සේ තමයි මේ කාමරාග පටිග සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙන්නේ. ඊට පස්සේ තමයි උද්දම් භාගයේ සංයෝජන ටික අරහත්ත්වයේදී සම්පූර්ණයෙන් ප්‍රහාණයටපත් වෙනවා. ඒ කියන්නේ අනාගාමී වුණත් යම්කිසි කෙනෙක් ඇත්තටම සංයෝජන වලින් 150යි කරලා තියෙන්නේ. තව 150ක් එහෙම කරන්න තියෙනවා. ඒ නිසා මේ පින්නතුන් මේ සඳහා ගමන් කරන මාර්ගයක් අපේ මේ දේශනා මාලාවක් තුළින් ඇත්තටම සිද්ධ වුණා පහුගිය කාලේ ඉඳන් මේ ඒ දේශනා මාලාවේ අවසාන දේශනේ වශයෙන් තමයි අද මේ දේශනාව පවත්වන්නේ. ඒ දිගට ධර්ම ශ්‍රවණය කරානම් ඒ දේශන මාලාවේ මුල සිට යම් ක්‍රමයකට තමයි දේශන සිද්ධ වුනේ. දැන් අද මේ දේශන මාලාවේ අවසාන දේශනේ. මේ මාර්ගඵල සම්බන්ධයෙන් සංයෝජන සම්බන්ධයෙන් කරන දේශනාව. ඒ නිසා අපේ මේ ධර්මය අවබෝධ කරගන්න මේ සසරට ගැට ගැහිලා තියෙන්නේ. මේ සසරේ යන්න බැඳිලා තියෙන්නේ. මොනවාද කියන එක තමයි තේරෙන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් මේ ජීවත් වෙනකොට මේ බණ භාවනා කරන්න ධර්මයට එන්න බැරි හේතු අපි කියනවානේ. රස්සාව නිසා එන්න බෑ. සාමාන්‍ය ජීවිතේ. එහෙම නැත්නම් ගෙදර වැඩ නිසා, දරුවෝ ඉන්න නිසා, රැකියාව කරන නිසා, එහෙම නැත්නම් වෙන වැඩක් කරන නිසා මේවට යොමු වෙන්න බෑ වෙලාවක් නෑ කියලා කියනවා. ඉතින් දන්නේ නැති වුණාට ඒ කියන්නේ මොකක් ගැනද මේ? ඒවා තමයි සංසාරේ බැඳලා තියෙන දේවල්. ඒ කියන්නේ නිවන හැර වෙන දෙයක් අපි බඳලා තියෙන්නේ. ඒ කියන්නේ නිවන හැර වෙන එකක් අපි තෝරාගෙන තියෙනවා. ඒ නිවන තෝරාගෙන නැත්තේ ඒ නිවීම ගැන දන්නේ නැහැ එකක්. අනිත් එක තමයි නිවෙන්න තමන් ඉන්න තැන අවබෝධයක් නැති ප්‍රශ්නෙත් තියෙනවා. තමන් ඉන්න තැන හොඳද නැද්ද කියලා තේරෙන්නේ නැති ප්‍රශ්නෙත් තියෙනවා. දැන් තමන් ඉන්න තැන හොඳයි නම් යන්න ඕනේ නේද? මේ මනුස්ස ජීවිතේ ලබාගත් කෙනාට මේක තේරෙන්නේ නැහැ ගොඩක් වෙලාවට ප්‍රඥාවන්ත නැහැ කියලා කියනවා බුදු පියාණන් වහන්සේ. ඒකට හේතුව තමයි මේකේ සුගතිගාමී ජීවිතයක් ලැබිලා තියෙන්නේ. ඇත්තටම ගහක් මුල හිඟා කෑවක් සැපයි මේ මේකේ ඉන්නකොට. ඊළඟ මීටෙන් පස්සේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ගොඩක් අයට තේරෙන්නේ නැතිත් ඒකයි. මේ මේ ජීවිතයට පස්සේ මොකක්ද වෙන්නේ? ඊට පස්සේ අපිට මොන වගේ ස්වභාවයක්ද අපේ හිතේ ස්වභාවය අපි කොහොමද මේ ඊළඟට අල්ලගෙන යන්නේ කියන එක දන්නේ නැහැ. ඒ නිසා මේ සංසාරයේ දුක් විඳ විඳ දුක් විඳ විඳ ඉපදි ඉපදි මෙරි මෙරි යන සංසාරයක් තියෙන්නේ. ඉතින් ඒ සංසාරයෙන් අත මිදෙන්න අපි අනිවාර්යයෙන්ම පින්නතුනේ මේ ලෝකයේ ඇත්ත අවබෝධ කරගන්න ඕනේ. කොහෙන්ද මේ ලෝකේ අපිට පෙන්වන්නේ? ලෝකේ පෙන්වන්නේ භාගතුන් වහන්සේ ඉස්මුදුන් ඉඳන් දෙපතුල දක්වා තියෙන පැවැත්ම. ඒ පැවැත්ම තුළ ලෝකේ සකස් වෙනවා පින්නතුනේ. ඇහෙන් ලෝකේ සකස් වෙනවා. යම්කිසි දෙයක් දිහා බලනකොට එතන ලෝකයක් සකස් වෙනවා. කනේ, නහයෙන්, දිවෙන්, කයෙන්, මනෙන් මේ ආයතන වලින් තමයි අපි ලෝකේ සකස් කරන්නේ. මේ සකස් කරන ලෝකය තුල මොනවාද තියෙන්නේ කියලා අපි දැක්කහම ඇත්තට මෙතන මහා මිත්‍යාවක් තියෙන කියන එක තේරුණාම මේක හරිය පහසුවෙන් ගොඩ යන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් මේ ධර්මයේ අවබෝධය සඳහා අපි ඒ ධර්ම අවබෝධය කරගන්න යම්කිසි ප්‍රඥාවක් තියෙන්න ඕනේ. බනහන්න හැමෝටම බෑනේ. මේ සංසාරේ යන්න අමාරු නෑ. සංසාරේ යන්න තියෙන වැඩ ටික කරගෙන ඔහොම යන්නේ විතරයි. නිවන් දකින්න අමාරුයි. ඇයි ඊට වඩා වෙනස් එකක් තියෙන්නේ. එතකොට මේ නිවන් දකින්න වැඩ පිළිවෙලක් තියෙනවා. ඉතින් මේ පුණ්‍ය ක්‍රියාවන් සිද්ධ කරගෙන සමත විදර්ශනා භාවනාව වඩන්න ඕනේ. එතෙන් තමයි යන්න තියෙන්නේ. ඒ කියන්නේ බණ අහන්න ඕනේ. කායන මේ බණ අහන්න නිර්වාණය සඳහා ධර්මයේ දේශනා කරන දේශකයෙක්ගෙන් ධර්මය අහන්න ඕනේ. එතකොට තමයි එයා බණ කියන්නේ නිවනට. එයාට කියනවා කල්යාණ මිත්‍යා කියලා. ආන් ඒ අනුව තමන්ගේ හිත මෙහෙවුවොත් හරියට අන්න එයාට පුළුවන්කමක් ලැබෙනවා මේ මාර්ගයට ඇතුල් වෙන්න. ඒක තමයි දැන් බලන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ උපතිස්ස පරිප්‍රාජිකයලා හිටියනේ. ඉතින් අන්න එදා මේ ඒ කියන්නේ කල්ප අසංකේයයක් පාරමිතා පුරුපු උත්තමේ. කල්ප අසංකේයයක් කියන්නේ කොච්චරද? ඈ කල්ප 1.140ක්. දැන් එහෙම අග්‍ර ශාවක තනතට පාරමිතා පුරලා තියෙන්නේ. හැබැයි අස්සජි හාමුදුරු හම්බෙන කම්ම යේ ධම්මා හේතුප්පබවා කියන ගාථාව ඇහෙන කම්ම සෝවන් වෙන්නවත් පුළුවන් මොනවාද? කොච්චර සාස්ත්‍රීය පස්සේ ගියා. බැරි වුණා. එහෙනම් ධර්මයේ හරියට ඇහෙන්න ඕන. ඒ ඇහෙන ධර්මයෙන්ම තමයි මේ ගමන් මාර්ගයට ඇටෙන්නේ. එහෙනම් දැන් බලන්න ඒ විදිහට භාගතුන් වහන්සේ දේශනා කරපු එක වෙනස් කරන්න බෑ කාටවත්. ඒකනේ තියෙන්නේ. ඒ කියන්නේ සෝවාන් වෙන්න නම් මේ දර්ශනයේ සුළට එන්න නම් අනිවාර්යයෙන්ම පරතෝ ഘോഷයයි යෝනිසෝ මනසිකාරයේ තියෙන්න ඕනේ කියනවා. මොකද්ද මේ පරතෝ ഘോഷය කියන්නේ? ආහාර කියපු කල්යාණ මිත්‍රයාගෙන් බණ අහන්න ඕනේ කියන එකයි. යෝනිසෝ මනසිකාරය කියන්නේ ඒ අනුව හිත මෙහෙවන්න ඕන කියන එකයි. එතකොට ආන් මේ දෙක තියනවා නම් යන්න පුළුවන්. ඉතින් මේ දෙකම හම්බුණා කාටද? සාරිපුත්ත මහ රහතන් වහන්සේට එදා. ඉතින් ඔයත්න්ටත් අදත් හම්බ වෙනවා. හැබැයි මේ ගැන විශ්වාසයක් නැහැ. දන්නේ නැහැ. ඒ ගමන සඳහා තමගේ කැමැත්තක් තියෙන්න ඕනේ. මේ ඉන්න තැන තියෙන කාරණාව තේරුම් ගන්න එපේ. එතකොට යන්න කොහාටද යන්න ඕනේ කියලා හිතෙන්නේ. දැන් අපි ගෙදර හොඳයි නම් ගෙදරින් කවුරුවත් එළියට යන්නේ නැහනේ. ඒ ජීවිතය තුළ ඉන්නවනේ. ඒක හොඳ නැත්තන්නේ ගෙවල් දොරවල් අතහැරලා දාලා යන්නේ කවුරු හරි. එහෙනම් ඉන්න තැන දුකක් කියලා. දැන් සාමාන්‍යයෙන් පෞල් ජීවිතයක් ගත කරනකොට ඉතාමත්ම හොඳ පෞල් ජීවිතයක් තියෙන කෙනෙක් කවදාවත් ඒ පෞල් ජීවිතය අතහැරලා දාලා යන්න හිතන්නේ. ගෙදර ප්‍රශ්න තියෙනවා නම් මොකද හිතෙන්නේ? මීට වඩා හොඳයි ගෙදර ගියා නම් වෙන කොහේ හරි ගියා නම් අම්මලා ගෙදර ගියා නම් හොඳයි. එහෙම නැත්නම් නේද? මහා ගෙදරට ගියා නම් හොඳයි. මොකක්ින්දද ඒ යන්නේ හිතුනේ? මොකක්ින්දද යන්නේ තෙන්නේ? ගෙදර හොඳ නැති නිසානේ. එහෙනම් ඉන්න තැන හොඳ තැනක් නොවන බව භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා. යම් සෝයක් තියෙනවා. දැන් මේ යම් සෝය හරියට ඒ ඒ සෝය කියන්නේ ආස්වාදය හමුවේ තියෙන මහා ආදීනවයක්. ඒක පේන්නේ අර ඇහැ දැන් ඔන්න කාන්තාරයක් නැදෙන් මේ එක්ක යන්න ඕනලු මේ බూరుවෙක්ව. බూరు හරි කම්මැලිනේ. ඉතින් මේ බూరుව ඇරයි යන්න බඩු පටවගෙන ඇරයි යන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා මොකද කරන්නේ මිනිස්සු කණ්ඩායමක් එකතු වෙලා මේ බూరుවාගේ පිටට බඩු පටවලා රීටක් ඈතින් ඉස්සරහින් තියලා කැරට් අලයක් කරනවා. කැරට් අලය දිහා බලාගෙන ඊට පස්සේ බూరుවා මොකද කරන්නේ? දිගටම යනවා. දැන් යනවා. මොකක් කන්න බලාගෙනද? කැරට් කන්න බලාගෙන. හැබැයි බූරුවට කවදාවත් කැරට් කන්න හම්බෙන්නේ නෑ නේද? ඇයි? යන්න යන්න තවත් කැරට් ඇලේ ඈතට යනවා. ඉතින් සාමාන්‍ය ජීවිතෙත් ඔය දුවන්නේ කැරට් ඇලයක් පස්සේ. හැබැයි මොනවාද පටවල තියෙන්නේ? මහා බරක්. අනාගතයේ පේන කැරට් ඇලයක් පස්සේ එලෝගුන එලෝගුන යනවා. තවත් පුංචි කතාවක් කියලා දෙන්නම්. එක ළමෙක් ඉන්නවලු මේ ළමයා ගෙදර තියෙන හාන්සි කුටුවට ඉස්කෝලෙත් යන්නේ නැතුව කකුලක් උඩ කකුලක් දාන කකුල් දෙක උඩ දාගෙන හොඳට ඉන්නවලු උදේ. තාත්තා අහනවලු පුතේ අද ඉස්කෝලේ යන්නද කියලා. ඊට පස්සේ මේ කියනවලු මේ ඇයි ඉස්කෝලේ යන්නේ කියලා අහනවා. ඉස්කෝලේ යන්නත් පුළුවන්ද? ඉස්කෝලේ යන්නේ ඉගෙන ගන්න. ඊට පස්සේ අහනවලු තාත්තගෙන් ඇයි තාත්තා ඉගෙන ගන්න? ඉගෙන ගන්නෙ. ඉගෙන ගත්තාම තමයි හොඳ රස්සාවක් කරන්නේ. ඇයි තාත්තේ හොඳ රස්සාවක් කරන්නේ? හොඳට සල්ලි හම්බ කරගන්න. ගෙයක් දොරක් යාන වාහන ගන්න. එතකොට එහෙම ගත්තාම ඇයිව ගන්නෙ? එතකොට තමයි හොඳට ජීවත් වෙන්න පුළුවන්. හොඳට මේ වගේ පුටුවක් උඩට එලා හොඳට කකුල් දෙකත් උඩ දාගෙන ඉන්න පුළුවන්. එතකොට තමයි කියන්නේ. ඉතින් තාත්තේ ඔච්චරවම කියන්න ඕනේ නැහැ. දැනුත් මම ඒකනේ කරන්නේ. ඔච්චරවම කියන්න ඕනේ නැහැ. දැනුත් කරන්නේ මොකද්ද? ඒකම තමයි. ඉතින් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ පාරමිතා පුරාගෙන මේ හැම ප්‍රඥාවන්තයෙක්ම කරන්න ඕන එක තමයි. ඉස්සල්ලාම ලෞකික ජීවිතයේ පැත්තට තමයි යන්නේ. දැන් සාමාන්‍යයෙන් ඕනම කෙනෙක් එහෙමයි. ඒ කියන්නේ ගහක් මුල ඉන්න කෙනාට හිතෙනවා දැන් ඉංගන්නේකට හිතෙනවා මට පොඩි පැල් කොටයක් තිබ්බනම් හොඳයි කියලා. එයා පැල් කොටේට යනවා. පැල් කොටේ ඉන්නකොට හිතෙනවා මට ටිකක් තව හොඳ ගයක් තිබ්බනම් හොඳයි කියලා. එයා ඒකට යනවා ඊට පස්සේ. ඔහොම ඔහොම ගිහිල්ලා රජමාලිගාව දක්වා, සක්විති රාජ සම්පත්තිය දක්වා යනවා. තේරෙනවද? ඒ කියන්නේ ඒ තරම් ඉහළ සැප සම්පත් දක්වා යනවා. ඒත් ප්‍රශ්න ඉවර වෙලා නැහැ. ප්‍රශ්න ගොඩයි. ඊට පස්සේ ඒ වගේ තැනකට ගිය උත්මයෙක් ඉන්නවා කවුද අපේ බෝධිසත්වයන් වහන්සේ මොකක්ද තියෙන්නේ රාම්‍ය සුරාම්‍ය සුබ මාලිගා රජ සැප මේ සෑම දෙයක්ම තිබෙනකොට උන්වහන්සේ කල්පනා කරනවා මේකෙන් ඇති තේරුමක් නැහැ අයත් ගහට දෙන්නේ අප්පා ගහමුලට ආයෙත් ගහමුලට යනවා. ගහමුල තමයි සැපේ තියෙන්නේ. ඒක තමයි අරඤ්‍යගතව, රුක්ක මූලගතව, ශුඤ්ඤාගාරගතව. ඇයි මේ දැන් ওই ප්‍රඥාවන්ත මිනිසු කණ්ඩායමක් ඉන්නවා. මේ මහා ලෝකේ මේ බටහිර ලෝකේ මේ හැමතැනම ඉන්න මේ මිනිසුන්ට තේරෙනවා මේ මහා දිවිල්ල පස්සේ ගිහිල්ලා කවදාවත් මේකේ ලැබෙන්නේ නැහැ කියලා දෙයක්. හැමදාම අර කැරට්ටලේ පස්සේ එළවන දෙයක් කියන්නේ. මේක හරියට අසූචි අපි හරියට පින්නොතනේ මේ අසූචි ගොඩක ඉන්න පණුවෙක් වගේ. මේ අසූචි ගොඩේ උඩ අතට පීනන්න, එහෙට පීනන්න, මෙහෙට පීනන්න, හරහාට පීනන්න, ඕවා කරන්න තමයි හැම දෙයක්ම කරන්නේ. ඕක ඇතුලේ තියෙන අසූචි ගොඩේ තියෙනවනේ අර ආහාරවල ඉතුරු වෙච්ච කෑලි. මිරිස් ඇට අනම්මනම් තියෙන. ඕවා අල්ලන්න තමයි මේ දඟලන්නේ. මේ ලෝකයේ ඇතුලේ තියෙන. මේවා අල්ලන්න ඉගෙන ගන්නවා. රැස්සා කරනවා. මේවා කරන්ඩ මේ ජීවිතේ හැම දෙයක්ම කරලා කරලා ඌ අල්ලගෙන හරිය ලොකුවට බදාගෙන ඉන්නවා. බදාලිඳලා අන්තිමේට තවත් මේවා තුළ පීනගන්න විදිහක් නැහැ කියලා කනස්සල්ලෙන් තමයි මැරෙන්නේ. ඉතින් මේ ලෝකයේ ඇතුලේ සැපක් නම් නැහැ. එළියට ගියාම තමයි තේරෙන්නේ. මෙතන තියෙන්නේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස නිකම්ම පෙන්නන්න. ඔහොම වාඩි වෙලා ඉන්න පුළුවන් අපිට එක දිගට. බෑ නේද? එක දිගට වාඩි වෙලා ඉන්න බෑයි. රිදෙනවා. රිදෙනවා කියන්නේ මොකක්ද? දුකක්. එහෙනම් හිතගෙන ඉන්නේ. හිටගෙන ඉන්න පුළුවන්ද? ඒත් බෑ. එහෙනම් ඇවිද ඇවිද ඉන්න. එහෙනම් නිදාගෙන ඉන්න. නිදාගෙන ඉන්න පුළුවන්ද එක දිගට? ඒත් බෑ නේද? කෙලින් බලා ඉන්න පුළුවන්ද? බෑ. එහෙනම් මේ කායික දුක්ඛය විතරක්ද? මානසික දුක්ඛය. ඉවරයක් නෑ හැමදාම ප්‍රශ්න. වේලාවක් විවේකයක් නිදාසක් නෑ. මේ පුදුමාකාර විදියට තමන්ගේ ජීවිතය මේ පැත්තකට තමන්ගේ ජීවිතේ තේරෙන්නේ නැද්ද මේ එකතු දැන් මේ යනවා මේවා අත්පත් කරගන්න. දැන් නිකන් සරලව අපි ගමු. දැන් සතෙක් ඉන්නවා අපි හිතමුකෝ කාක්කෙක්. මේ කාක්කට විවේකයේ තියනවාද? තියනනේ. කාක්කක් කියන්නේ කූඩු හදලා ඉතින් තමන්ගේ දරුවෝ හදලා ඒවා කරන හැබැයි කාක්කට විවේකයේ තියෙනවා. මිනිස්යාට විවේකයක් නැහැ නිදහසක් නැහැ. ඇයි නැත්තේ? එයාගේ ජීවිතයේ අත්‍යවශ්‍ය දේවල් වලට එහා ගියපු සංකීර්ණත්වයක් හදාගෙන තියෙනවා. මොනවාද මේ අපි මේ දුවගෙන ගිහිල්ලා හම්බ කරගන්න යන්නේ? එතකොට මේ ජීවිතේ හම්බ කරගන්න යන දේවල් ගැන අපි බලමු කල්පනා කරලා මොනවාද කියලා. ඉතින් මෙන්න මේ ඉන්න තැන හැම වෙලේම හිතේ සැනසෙල්ල සහනය සතුට නැත්තේ Tamanට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි මේ කරන්නේ. දැන් අපේ ජීවිතේ හැම වෙලේම ප්‍රශ්නයක් නේද තියෙන්නේ. ඉතින් දැන් අවුරුදු ගාණක් ගිහිල්ලා දැන් අපි අර වගේ ආවනේ අර පොඩි ළමයා කිව්වා වගේ ගමන නේද? අපි හිතුවා ඉස්කෝලේ ගියාම හරියයි ගියානේ. හරි ගියේ නෑනේ. ඊට පස්සේ මොකද වුනේ? තවත් දුකක්නේ. විභාග පාස් වුණාම ඊට පස්සේ නේද විශ්වවිද්‍යාලේ ගියානේ. ඊට පස්සේ ඒකත් දුකක්නේ. හ්ම් ඒ වගේ මහා දුකක් තියෙන සැපක් තියෙනවද කියලා අහන්නකො ගිහිල්ලා කොහොමද කියලා. ඒ පච්චත්තම් වේරිතබ්බෝ මේවා විභාග කරන්න ඕනේ මහා අර සමාජයෙන් නිකන් අර වචනයක් දෙකක් හම්බෙන්නේ නැච්චරයි. හ්ම් සල්ලි තියදම් කරගෙන ධනෙ නාස්ති කරගෙන ගිහිල්ලා මේවා කරගෙන දැන් ඔහොම ගිහලා රස්සාවක් හම්බුණානේ. රස්සාවක් නැතුණත් දුකක්. දැන් රස්සාවකුත් තියෙනවා. දැන් රස්සාවට එන්නේ කැමැත්තෙන් නකමැත්තෙන්ද කියලා බලන්න. නිවාඩු දාස්නේ බලන්නේ කැලෙන්ඩර් දිහා බලලා නේද? මේ කියන්නේ එතනක් දුකනේ. ඉතින් ඒවත් එක්ක ඔට්ටු වෙලා ඔට්ටු වෙලා ගෙදර ගිහිල්ලා මොන හරි ටිකක් තම්බාගෙන කාලා අයත් පහවදා මොකද කරන්නේ? අයත් අර රවුම තමයි. උදේ බෙල් එක වදිනකොටම පහින් ගහන්න හිතෙන්නේ ඒකට ඇයි? දුක්කේ මතක් වෙනවා. මේ වගේ යන ගමනක් තියෙන්නේ. ඉතින් මෙන්න මේක දුකද සැපද කියලා තමන්ගේ ජීවිතේ හොඳට පේනවා. ඉතින් මෙතන මෙහෙම දුකයි නම් නිරය කොහොමද කියන එක දන්නවනේ. ඉතින් නිරය තිරිසන් ලෝකෙ ඉපදුනාම නම් പ്രേත ලෝකේ ඒ වගේ ඉපදුනාම මේ මෙහෙම ඉන්න හම්බෙන්නේ උදේ ඉඳන් රැ වෙනකන් දැන් හිතන්න උල් වලින් අපේ ඇඟට අයින උදේට උල් 100යි දවල්ට උල් 100යි හැන්දෑවට උල් 100යි ඒ අයින වේදනාව මේ පොළවේ වැලි කැට ඔක්කොම අරන් එක වැලි කැටේට ගත්තත් නිරේ දුක අර පොළේ වැලි වලට වඩා වැඩි කියලා බුදුහාමුදුරු දේශනා කරා. ඉතින් ඒ නිසා මේ ඉන්න තැන හොඳ එකක් නෙවෙයි. දරුවෝ හැදුවට හරියෙත් නැහැ. දැන් බලන්නකෝ දරුවෝ හදපු කට්ටියෙන් අහලා මොකද වුනේ කියලා. දැන් දරුවෝ සලකනවාද කියලා අහන්නකෝ. ඒ කට්ටිය ඒ දරුවෝ දැන් හුඟක් කට්ටිය කොහෙද ඉන්නේ? රට. ඈ අම්මලා මෙහෙට එනවා හේ හූල්ල හූල්ල ඉන්නවා. ඒ හරි ගිහිලා නැහැ. කැරට් ඇලේ තාමත් මොකදලා තියෙන්නේ? හම්බෙලා නැහැ. මැරෙනකන් හම්බෙන්නේ නැහැ ඕක. කවදාවත් තෘප්තිමත් ජීවිතයක් හම්බෙන්නේ නැහැ. ලද දෙයින් සතුටු වුණා නම් මහා සැනසෙල්ලක් තියෙනවා. ඉතින් ඒ සඳහා මේ ලැබිච්ච ජීවිතේ මිනිස්සු දාලා තියෙනවා නාස්ලනුව මේ සමාජයේ. ওই නාස්ලනුව ගැලෙව්වේ නැත්නම් කවදාවත් Tamanට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. Tamanට ඕන ජීවිතේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ජීවිතයේ තුල ගමන් කරලා නිදහස් ලබන්න. ඒ නිසා මේ පැවැත්ම තුළ අපි මෙහෙම ගිහිල්ලා අත්පත් කරගන්නේ මොනවාද? හ්ම් මොනවාද අත්පත් කරගන්නේ? ප්ලාස්ටික් කෑලි, ප්ලාස්ටික් බඩු. මේ ප්ලාස්ටික් බඩු කියන්නේ ඕවා. ඊළඟට රෙදි කෑලි, වේදුරු කෑලි. ඊළඟට ඔය තියෙන යකඩ කෑලි, වාහන වගේ ඒවා යකඩ කෑලි නේද? ඕවා තමයි තියෙන්නේ. රත්තරන් බඩු කියන්නේ යකඩ කෑලි කොටවා. ඉතින් මේ ඔක්කොම එකතු කරලා එකතු කරලා ගෙවල් ඇතුලේ දාගෙන ගෙවල් දොරවල් කියලා තියෙන මේ වගේ දේවල් නේ. ගල් වැලි, සිමෙන්ති ගොඩවල්. මේවා ගොඩ ගහලා මේ පොළොව කියන පස් ගොඩ උඩ ඇටක් මායිමක් දාගෙන බයේ පුදුම බයකින් ඉන්නේ. ඇයි බයකින් ඉන්නේ? අරව කවුරු හරි ඇරන් යයි කියලා. ඇරන් යයි කියලා. Tamanට ඇර යන්න පුළුවන්. හ්ම්? Taman මැරුණාම ඔක්කොම දමලා ගහලා දාලා යන්න වෙනවානේ. Tamanට යන්නත් බෑ. බලන්න කැමරා දාගෙන, බල්ලෝ දාගෙන, තාප්පු අයිනේ අර මේද තාප්පුඩ තියෙන වීදුරු කෑලි උල් ටිකයි දැකපුවාම පව් කියලා හිතන මිනිස්සු දිහා දැක්කාම. ඇයි? ඇයි මෙච්චර බයක්? මෙච්චර බයකින් ජීවත් වෙන්නේ Tamanට මේ එකක්වත් අත්පත් කරගන්න බෑ ඔක්කොම දාලා යන්න නෑ සබා ධර්මයේ Tamanට අයිති නැති දෙයක් ගත්තේ වෙනස් වෙන එකක් අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙයක් මේ අරන් තියෙන්නේ ඉතින් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දේවල් කොහෙද නිත්‍ය එකක් තිබුණේ කියලා බලන්න මොකක්වත් නෑ නිවන හැර ඔක්කොම අනිත්‍ය දේවල් තියෙන්නේ මේ ලෝකයේ තියෙන දේවල් මේව අත්පත් කරගන්න මොකද කියන්නේ ප්‍රාණඝාතය කරනවා, අදත්තාදානය කරනවා, කාමීත්‍යජ බොරු කියන ඉරිසියා කරනවා. ඉතින් මේ මේ දැන් බලන්න ආයතනයක වැඩ කරනවා කියලා වුණත් මොකද්ද වෙන්නේ? ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය ගහ ගන්නවා, මරා ගන්නවා. ඕව නැති. එහෙනම් කෙලෙස් දැතියෙන් හොඳ දේවල් දැතියෙන්. සතර යනකොට අපි කෙලෙස් ගොඩක් තියෙනවා. ඉතින් කෙලෙස් ගොඩේ කෙලෙස් ගොඩට මෙව වුණාට පස්සේ ඒ කර්මය කාටද? ඉන්න ආයතන ප්‍රධානින් බාර ගන්නවද ඒක? නෑ නේද? එහෙනම් මේක තියෙන්නේ Tamanට වෙනින්න තියෙන්නේ. මේකෙන් ගොඩ යන එකක් තියෙන්නේ නම් Tamanට තමයි. වෙනනම් මේකට කවුරුවත් මේ උදව් කරන්නේ ඔය කොච්චර උදව් කරනවා කියලා හිතුවත් අන්තිමේට කාටවත් එහෙම එකක් නෑ මේ බුදු පියාණන් වහන්සේ සහ මේ ධර්මයේ පමණයි ඉන්නේ. අන්තිම වෙලාවේ වතුර ටිකක්වත් නැතුව අර ඇඳ ගා වැටිලා ඉන්නකොට නේද? මල මුත්‍ර ගොඩේ මම මෙච්චර කරා මෙච්චර කරා මට එක්කෙනෙක්වත් අතුරු ටිකක්වත් දෙන්න විදිහක් කවුරුවත් නැහැ දැන් මං තනි වෙලා අසරණ වෙලා මම මේ වගේ උපාධි ගත්තා මම මේ විදිහට සල්ලි හම්බ කරා මෙච්චර දරුවෝ හම්බ කරා මේ වගේ තානාන්තර දරුවා දැන් කෝ එකක්වත් මල මුට්ට ගොඩේ කතා කරගන්න බැරුව දඟලනවා ඒ වෙලාවේ බුදුහාමරගෙන් ධර්ම දන්නවා නම් ඇත්ත තමයි මම මේ ජරාවටපත් වෙලා ව්‍යාධිටපත් වෙලා මැරෙන්න යන්නේ මේක තමයි ඇත්ත ඒක දිහා උපේක්ඛාවෙන් බලන්න පුළුවන් එහෙන් බලනකොට හිතට මොකද වෙන්නේ? බුදු පියාණන් වහන්සේගේ ධර්මය අවබෝධ වෙන්න පටන් ගන්නවා. මැරෙනකන් බලාගෙන ඉන්න පුළුවන් ශක්තියක් Tamanට ලැබෙනවායි කොච්චර වේදනාව ආවත් ඒ වේදනාව ඇති වෙලා නැති වෙලා යන එකක් කියන එක යාට පේන්න පටන් ගන්නවා. එයා අසරණද? අසරණනේ. අනික් කට්ටිය මොකද කරන්නේ? අනික් කට්ටිය හිතනවා අයියෝ මං අර කරගන්න බැරි වුණා. මේක කරගන්න බැරි වුණා. මෙයාට මේක කරන්න බැරි වුණා. ඇත්ත තේරෙන්නේ වෙන කල්පනාවක් තියෙන. ඉතින් මේ තුල ගමන් කරනකොට මොකද වෙන්නේ? මෙහෙම යනකොට මේ අත්පත් කරගන්න බැරි දේවල් අත්පත් කරගන්න. අනිත් එක තමයි වහල්භාවය. මොකද්ද වහල්භාවය කියලා කියන්නේ? ඔය අත්පත් කරගත්ත ඒවට වහල්කම් කරන්න ඕනේ. කොහොමද වහල්කම් කරන්නේ ඇත්ත දන්නවද? උදේ පාන්දරම ගෙදර කියනවා ගෙදර නෑ ගෙදර කියනවා මාව හොඳට අතු ගන්න. ඔයාලා මොකද කරන්නේ? එහෙමයි එහෙමයි. මං අතු ගන්නවා කියලා අතු ගන්නවා. මිදුල මොකද කියන්නේ? මාව අතු ගන්නවා. දුවිලි තියෙන මේස කියනවා මාව පිහ දාන්න. ඔයාලා මොකද කරන්නේ? පිහ දාන්න. ඔයාලට පුළුවන් ද ඔක පිහ දාන්න නැතුව මට ඕනනම් පිහ දාලා නැත්තම් නිකන් ඉන්න බෑනේ. ඇයි බැරි? අර වහල් භාවයට යලා ඉතින් ওই වගේ අස්පස් කර කර මේවා කර කර බඩු එහෙට මෙහෙට කර කර ඉන්න ජීවිතේ ලබාගත් මනුස්ස ජීවිතේ වටිනාකමක් ගත්ත ජීවිතයක්ද නැති ජීවිතයක්ද කල්පනා කරලා බලන්න. ඒක Taman තමයි තේරුම් ගන්නේ. මේ මේ වගේ ජීවිතයක් ගත කරනවා කියන්නේ මොකක්ද කියන එක. ඉතින් මේ රූපේ ඇත්ත මේ කය මේ ගත්ත රූපේ අනිත් දේවල් විතරක් නෙවෙයි තමන්ගේ රූපයත් එහෙමයි. මේකත් කුණු වෙලා මේ සබා ධර්ම ටික තුලා යන එකක්. අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙයක්. ඒ වගේම හිතත් බලන්නකෝ. දැන් උදේ තිබුණ හිත ඔය ඇත්තන්ට දැන් මේ වෙලා එකක්වත් තියෙනවද? ඒ හිත හැම එකක් මොකද උනේ? ඇතිලා නැතිලා කියලා. ඉතින් ඔය වගේ චිත්තක්ෂණ එකක් තියෙන හිත තමන්ට තියාගන්න පුළුවන් ද බලන්න. ඒ වගේ හිතක තියෙන වේදනාවක් අල්ලන්න යන්නේ. ඉතින් ඔයාලගේ හිතත් ඔහොමනම් අනිත් අයගේ හිතත් ඔහොමනම් මේ ලෝකේ සතුටු කරන්න හිතක් තියෙනවා. නෑ නේද? එහෙනම් මෙච්චර දඟලන්නේ මොකේද? චිත්තක්ෂණ එකක් ආයශ තියෙන හිතක් දඟලලා මේ විදිහට තමන් සතුටු කරන් දුවලා අපරාධ දුක්ඛය ඇති කරගෙන තියෙනවා. මේක ඇත්ත දැක්කහම තමයි මේ ලෝකයෙන් මිදෙන්නේ. ආන් ලෝකයට බැඳිච්ච සංයෝජන මොකද වෙන්නේ? කැඩෙනවා. මේ ලෝකෙට බැඳිලා තියෙනවානේ අපි දේවල්නේ. ඒ බැඳිච්ච දේවල් මෙවෙන් ගැලවිලා යනවා. කවදාවත් මතක තියාගන්න උතුම් වූ අරහත්ත්වයටපත් වෙනකොට ඔය සියල්ලම අතහරින්න වෙනවමයි වෙනවමයි. ඒක අතහැරෙනවමයි. ඔය කියන දේවල්. ඉතින් මොනවාද මේ වෙන්නේ? සක්කාය දිට්ඨිය අතහැරෙනවා. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ සත් කාය දිට්ඨිය. සත් කියන්නේ නිට්ටයයි. කාය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය. දිට්ඨිය කියන්නේ දකිනවා. එහෙනම් මේ පංච උපාදානස්කන්ධය කියන්නේ මේ හිතයි කයයි දෙකේ පැවැත්ම නිට්ටයයි සුඛයි ආත්මයි කියලා දකින්නේ නැහැ දැන් මේක දකිනකොට. එයාගේ එක පරිණ වෙලා යනවා. විචිකිච්ඡාව. එහෙම දකිනකොට Taman නිවෙනවද නැද්ද? නිවෙනවා. ඒ පාර පැහැදිලි. පාර ගැනයි සැකයක් නැහැ. මොකද්ද මේ පාර? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඇලෙන පාරේ ගිහිල්ලා අපිට නිවන් දකින්න පුළුවන්ද? බෑනේ. කොච්චර කැරට්ටලේ පස්සේ ගිහිල්ලා නිවන් දැක්කේ නෑ. ප්‍රශ්න එන්න එන්න වැඩි වුණා විතරයි. ඒ වගේම ගැටෙන පාරේ ගිහිල්ලත් කරන්න බෑ. එහෙනම් දුක් දීලත් බෑනේ. ඒ වගේම ගැටෙන පාරේ ගිහිල්ලත් බෑ නා මධ්‍යම ප්‍රතිපදාව ආර්ය ශ්‍රාංක මාර්ගයේ තියෙන. එහෙනම් මේක ගැන සැකේ නැති වෙනවා. ඒක තමයි විචිකිච්ඡාව. සීලබ්බත පරාමාසය කියන්නේ ආර්ය ශ්‍රාංක මාර්ගයේ හැර වෙන හික්මීමක් තුළ හික්මිලා අපිට නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. ඉගෙනගෙන නිවන් දකින්න පුළුවන්. හ්ම් ඉගෙනගෙන රස්සා කළ නිවන් දකින්න පුළුවන්. බෑ නේද? දරුවෝ හදලා නිවන් දකින්න පුළුවන්. බෑ. එහෙනම් මේ කරන්නේ නිවන් දකින්න පුළුවන් වෙන්නේ නිවන් දකින ප්‍රතිපදාව තියෙන ආර්ය ශ්‍රාංක මාර්ගය තුල හික්මීමේ පමණයි. වෙන වෘතයකින් තනි කකුලෙන් හිටගෙන හිටියන් නිවන් දකින්න බෑ. ඒවා පැත්තක දාලා මේ කරන ජීවිතේ නිවන් දකින හැර වෙන හික්මීමක වෙන සීලයක හික්මිලා නිවන් දකින්න බැරි බව පේනවා. ඒක තමයි සීලබ්බත පරාමාසය. එහෙනම් මෙන්න මේ තුන කැඩලා යනවා. මොකෙන්ද? සෝවාන් සෝතාපට්ටි කියලා කියන්නේ මොකද? සෝතේට ආපන්නේ නාරස්කාංක මාර්ගයට ප්‍රවේශ වෙනවා. අන්න එතනින් තමයි ආ පෘථග්ජනයා භූමියෙන් අයින් වෙන්නේ. ඒතර ආරියෂ්ඨාංග මාර්ගයට ආවම සෝතාපට්ටි. නතේ බවං අට්ඨමං ආදියන්ති දැන් අටවෙනි භාවයක් නැහැ. එදාට එයාට තේරෙනවා ආයි සතර අපායට යන්නේ නැහැ. මේ මහා පොළවේ වැලි කැට ගන්නට එයාට විඳින්න දුක්ඛ තිබ්බා. හැබැයි එයා මහා සතුටකටපත් වෙන්නේ නැහැ. තව වැලි කැට උඩරිම කීයක් තියෙන්නේ. 7යි. දැන් බලන්න නිකන් හිතන්න නැවත වතාවක් මේ දුකම ලබන ආත්මෙත් අයිති වෙනවා නම් මේ විදිහෙම ජීවිතයක් නම් පුංචි කාලේ ඉඳන් නැවත මේ ජීවිතේම ලැබෙනවා නම් හොඳයිද? ආයෙ පාරක් ඉස්කෝලේ යන්නේ කියන ඈ විභාග ලියන එක අර විඳපු කටුක ජීවිතේ නැවත ලැබෙන එක ලෙඩ හැදෙන එක දි รา වපත් වෙන එක මේක හොඳයිද කියලා බලන්න. ඉතින් මෙන්න මේ ජීවිතය තුළ තමන් කල්පනා කරලා බලපුවාම නැවත ඉපදුනත් ඇහැ නැවත හැදුවත් ඇහැ ජරාවටපත් වෙනවමයි. නේද? මේ කය නැවත හැදුවත් මේ කය දැන් මේ සැරේ අපි මොනක් මොනා වෙලාද මැරෙන්නේ? මොකක් හරි ලෙඩක් ඇදිලාන්නේ. ඉතින් ලබන සැරේ හැදුනා. හැදුවා. ඒත් මොකක්ද වෙන්නේ? ඒත් මේ විදිහට මොකක් හරි ලෙඩකින් මැරෙනවා. ඉතින් මෝඩයා මොකද කරන්නේ? අයත් පතනවා මේක ලැබේවා කියලා. ප්‍රඥාවන්තයා කල්පනා කරනවා ලබන සැරේ හැදුවා මේකම තමයි. එහෙනම් රෑ වැටිච්ච වෙලාවේ යා දවල් වැටෙන්නේ නැහැ. ප්‍රඥාවන්තයාට කල්පනා වෙනවා. අනිත් කෙනා ඉදින් කරන්නේ නැහැ. ඒකනේ නේද? සබ්බේ පෘථග්ජන උම්මත්තකා කියලා කියනවා. ඒ කියන්නේ පිස්සෙක් කැරුට වෙන කාටවත් මේ සසර යන්න පුළුවන්කම නැහැ නේද? ඒ කියන්නේ යා මෝහයෙන් යන්නේ ඒකයි පිස්සු කියලා කියන්නේ. ඉතින් මේ සංසාරේ ප්‍රඥාව තියෙන කෙනා මේකෙන් යන්න ලොකු වෙහසක් ගන්නවා. නේද? අපේ ජීවිතේ හිර කරන්න යන්නේ කඩදාස් කෑලි, වීදුරු කෑලි, රෙදි කෑලි ගොඩක් ඔස්සට මේ ලබාගත් උත්තම මනුස්ස ජීවිතේ මොකටද අපේ නිකන් අපරාධය. ඊට වඩා මේ බුදුහාමුදුරු දේශනා කරපු දෙයක් තියනවා නේද? ඒවා කමකුත් නැ නිට්ටය නේද? මේ තියෙන දේවල් නිට්ටය නම් මේ වට අපිටයි තියෙන දේවල් නිට්ටය නම් කමකුත් නැ මේ ජීවිතේ කොච්චර කැප කරා. ඉතින් කැප කරන්න ඇති දෙයක් නැතුව එනේ දීර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය පතුරවාගෙන මෙව අත්පත් කරගෙන තියාගෙන ඉන්න එක අපරාධයක්. ඉතින් ඊට වඩා දෙයක් තියෙනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස නැති වෙනවා කියන්නේ සෝතාපට්ඨියේ ඵලයටපත් වෙනවා. ඒ සෝතාපන්න පුජ්‍යලයාට ආර්ය ශ්‍රාංක මාර්ගයෙන් ගමන් කරන පුජ්‍යලයෙක් බවටපත් වෙනවා. අටවෙනි භාවයක් නැහැ. සතර පායට යන්නේ. තේරෙනවද? ඉතින් ආන් ඒ ඒ තැනටපත් වුණාට පස්සේ එයා නියත පුද්ගලයෙක් වෙනවා නිවන් දකින්න. අනෙක් කෙනෙක් නියත නැහැ. නිවන් දකින්න නියත පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඇයි ආත්ම භාව 7යි 8ක් නැහැ. උප්පරිම 7යි. ඉතින් මේකෙත් තියෙනවා ඊළඟ ආත්ම භාවයේ මේ සෝවන් වෙච්ච කෙනා රහත් වෙන්න පුළුවන්. ඊළඟට දෙවෙනි ආත්ම භාවයේ ඉඳන් හයවෙනි ආත්ම භාවයේ අතර කාලේ රහත් වෙන්න පුළුවන්. හැබැයි හත්වෙනි ආත්ම භාවයේ තමයි අන්තිමය. ඒ කියන්නේ බොහෝ සෙයින් ප්‍රමාදුණත් හත්වෙනි ආත්ම භාවයේ අරහත්ත්වයට පත් වෙනවාමයි. ඉතින් ඒ නිසා අන්න සෝවන් ඵලයේ වටිනාකම. එයාට ගිහි ජීවිතය ගත කරන්න පුළුවන්. දැන් විසාකා දරුවෝ හදාගෙන ගිහි ජීවිතය ගත කරා. ඇයි කාමරාග පටික තියෙනවනේ. හැබැයි ලෝකයේත් එයාට පේන අච්චරයි. වෙනස තියෙන්නේ. හ්ම් ඊළඟට සකදාගාමි කෙනාට ගිහි ජීවිතේ ඉන්න පුළුවන්. එයා කඩන්නේ කාමරාග පටික වලින් භාගයක්. ඒ කියන්නේ ඇලෙන ස්වභාවය යම්කිසි පංචකාමයන් තියෙන ඒ ඇලීමේ ස්වභාවයෙන් භාගයක් අයින් වෙනවා. ඒ වගේම ගැටෙන ස්වභාවයනොත් භාගයක් අයින් වෙනවා. හැබැයි ඇලීම ගැටීම තාම තියෙනවද නැද්ද එයාගා? තියෙනවා. එයා සකදාගාමි කියලා කියන්නේ එකපාරක්ම ඒ නිසුගති භූමියට එනවා. දැන් අපි හිතමු මේ ආත්ම කෙනෙක් සෝවාන් වුණා නම් එයා තව එක ආත්ම භාවයයි කාම ලෝකෙට එන්නේ. ඒ ආත්ම භාවය කෙලවරමම නිවන් සාක්ෂාත් කරගන්න. එයා එකයි. එයා එහෙමයි. ඊළඟට හැබැයි ඉතින් බ්‍රහ්ම ලෝකෙ එහෙම යන්න පුළුවන්. කාම ලෝකෙට කීපාරද එන්නේ? එකයි. එකයි. දැන් ධානය සෝයෙන් මරනොත් එයා බ්‍රහ්ම ලෝකයකට ආයේ ගිහින් නැවත කාම ලෝකෙට ඇවිල්ලා කෙලවර නිවන සාක්ෂාත් කරනවා. ඊළඟට ඉන්න කෙනා තමයි අනාගාමී. දැන් අනාගාමී කෙනෙක් කියපුවාම සම්පූර්ණ සංයෝජන පහක් ප්‍රහීන කරලා තියෙනවා. මොනවාද ඒ සංයෝජන පහ? එකක් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස තුනයි කාමරාග පටික සම්පූර්ණයෙන් ප්‍රහාණය. පහක් ඉවරයි. ඕරම් භාගිය පහම ඉවරයි. දැන් එයා අනාගාමින ආගාමී. ඒ කියන්නේ කාම ලෝකයට එයා එන්නේ නැහැ. එයා යනවා සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයට. සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයට ගිය ගමන් සමහර කටේ රහත් වෙනවා. සමහර කට්ටිය ඉඳලා ටිකක් කල් ඉඳලා රහත් වෙනවා. සමහර කට්ටිය ආයුෂ ඉවරනකම් ඉන්නවා. තේරෙනවනේ? එතනත් රහත් වෙන්නේ එහෙමයි. හැබැයි කල්ප ගණන් ඉන්න ඕනේ. එතනත් ඉන්න ඕනේ. ඒක අනාගාමීච්ච වික්ෂුන් වහන්සේ නම කල්පනා කරනවලු දැන් නම් ඉතින් මං කොහෙටද? සුද්ධාවාසයට ගිහිලා රහත් වෙනවනේ දැන්. ඒ හින්දා ඇති කියලා. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා භික්ෂුව අසුචි ගොඩකක් තියෙන අසුචි ගඳ. අසුචි ඇල්පෙනි තුඩකක් තියෙන්නේ. ඒත් මොකද්ද? ඒත් අසුචි ගඳමයි නේද? දැන් ඇල්පෙනි තුඩක අසුචි චුට්ටක් ගත්තත් ඒ අසුචිමයි. ඒ කියන්නේ අනාගාමී වුණත් මොකද්ද පෙන්වන්නේ? අසුචි ගඳ ගිහිල්ලා නෑ නේද? එහෙනම් අනිත් අය ගැන කවර කතාවද? හ්ම් අනාගාමී වුණත් එහෙම කියනවා භාග්‍යතුන් වහන්සේ. ඉතින් ඊට පස්සේ අනාගාමී කෙනාට ගිහි ජීවිතේ ඉන්න පුළුවන්. පුළුවන්. එයාට ගිහි ජීවිතේ ඉන්න පුළුවන්. හැබැයි අර ඕලාරික තියෙන කාමයේ ඔයව මොකක්වත් නැහැ. විවාහ වෙච්ච දෙන්නෙක් නම් හුඟක් වෙලාට භ්‍රමචාරී ජීවිතයක් ගත කරමින් විවාහ ජීවිතේ ඉඳී. ආන් එහෙම වෙන්න පුළුවන්. ඉතින් අනාගාමී වෙච්ච ගහේ ඉඳලා තියෙනවා. එහෙම ගිහි ජීවිතේ. එක්කෙනෙක් ගැන කියන්නම්කෝ. අල දන්නනේ ගටිකාර මානවකයා ගැන. මේ ගටිකාර කියලා කියන්නේ කාශ්‍යප බුදු පියාණන් වහන්සේගේ කාලේ හිටපු සදහැවත් උපාසක මහත්තයෙක් අනාගාමී වෙලා ඉන්නේ. එයා කුඹල් කර්මාන්තයක්, මැටි කර්මාන්තයක වළං හදලා ජීවත් වෙනවා. හැබැයි එයා මුදල් හැම පරිහරණය කරන්නේ එයා මොකද කරන්නේ? මැටි වලට පස් ගන්නෙත් අර සත්තු හාරපුවා. හාරලා ගන්නෑ. සත්තු හාරලා මීයෝ එහෙම හාරපු පස් තියනවානේ. ඒවා තමයි අරන් ගිහිල්ලා මැටි හදලා, මැටි අරන් ගිහිල්ලා වෙළඳ පොළට අරන් ගිහිල්ලා මේ මැටි හට්ටිය වෙනුවට මට ආල් දෙන්න. එහෙම අර බාහිර ආර්ථිකයක් කියලා කියන්නේ. ආන් එහෙම දෙයක් තමයි කරලා තියෙන්නේ. ඉතින් අන්න ඒ උත්සමයා හිටියේ ගිහි ජීවිතය අනාගාමී වෙලා. ඒ වගේම විශාක කියලා මානවකයා කියන්නේ ওই ධම්මදින්නා රහත් මෙහෙණින් වහන්සේගේ ගිහි කාලේ ස්වාමි පුරුෂයා අනාගාමී වෙලා ගිහි ජීවිතේ හිටියා. ඉතින් මෙන්න මේ වගේ ගිහි ජීවිතේ හිටපු අය ගැන තියෙනවා අනාගාමී. ඊළඟට තියෙන මොකද්ද? අරහත්ත්වයටපත් වෙන සංයෝජන ධර්ම ටික. අරහත්ත්වයටපත් වෙනකොට රූප රාග කෙරෙලා යනවා. ඒ කියන්නේ රූප රාග කියලා කියන්නේ රූපාවචර ධාන වලට තියෙන කැමැත්ත. දැන් ධානයකට එහෙම ගියපම හරි සැපයි. ඉන්නමයි හිතේ. ඒ තරම් සුවයක් ප්‍රීතියක් තියෙනවා. දැන් ඔයත් ඔය වාඩිලා ඉන්නකොට ඒ ධාන සුවයෙන් එහෙම හිටියනම් ඔහොම දඟලන්නේ. ඇයි? මේ කකුල් අතපය එහෙම දැනෙන්නේ නැති තරම්. ඒ තරම් සුවයක් ප්‍රීතියක් දැනෙනවා. ඒ විදිහට හිත පුහුණු කරන්න. බැයිද මේක කරන්නේ? මේ සසරේ හැබැයි කරලා තියෙන වෙන එකක්. නමුත් මේක අද කරන්න පුළුවන්. එතකොට ඒ ප්‍රීතිය සුඛය ඒවට ඇලෙන එක නැති වෙලා යනවා. ඒක තමයි අපි ධානය ඇති වෙන ඒවා ධාන වලට යන්න පුළුවන්. හැබැයි ඒවට තියෙන ඇලීම නැ මේකත් අනිත්‍ය දෙයක් කියලා ගන්න. ඒ වගේම අරූපාවචර ධාන ඔය ආකින්චඤ්ඤායතන, විඥානංචායතන, ආකාසඤ්ඤායතන, නේවසඤ්ඤා නාසඤ්ඤායතන කියලා තියෙන අරූපාවචර ධාන හතරක්. ඉතින් මේවට තියෙන ඇලීමක් නැතිලා යනවා. ඒවට තියෙන ඇලීමක් නැතිලා. ඒ කියන්නේ රූප රාග, අරූප රාග. ඊළඟට මාන. මානෙ කියලා කියන්නේ ඇත්තටම මේ මම කියන කෙනා. දැන් ඇත්තටම දැන් මිනිස්සුන්ගේ ඇහුවොත් බයයිද කියලා ඇහුවොත් කියලා නෙමෙයි මම බයයි කියලා. ඔය හැම කෙනෙම බයයි. ඇයි මේ බය ඇති වෙන්නේ? ගෙදර තනියම ඉන්න බයයි. නේද? පාර අර මේ මේ නිකන් හොල්මන් දෙන්දනේ යන්නේ එහෙම කියලා. බයයි. ඇයි ඒ බය ඉන්නේ? මෙතන මමයා ඉන්න හින්දානේ. ඒ කියන්නේ මං දාගෙන ඉන්නවා මෙතන මම කියලා කෙනෙක් ඉන්නවා. ඒ මම කියලා කින්න කෙනාට හානියක් වෙයි කියලා තමයි බය වෙන්නේ. මෙයාට හානියක් වෙයි. මෙයාත් එක්ක බැඳිච්ච ස්වයං පුරුෂයාට, බහරයාවට, දරුවන්ට, මේ එක්ක බැඳිච්ච මේ තියෙන දේපල වලට, ඩෙස්පොට වලට, මේ එක්ක බැඳිච්ච වෘත්තියට මොකක් හරි දෙයකට හානි වෙයි කියලා එන්නේ තමන්ගේ මොකක් නිසාද? මාන්න නිසා. ඒක තමයි තියෙන්නේ. ඉතින් මම කියලා කෙනෙක් නැත්නම් මෙතන තියෙන අර කියපු නාම ධර්ම රූප ධර්ම වල තියෙන යථාර්ථය දැක්කනම් මෙතන කොහෙවත් මමෙක් ගන්න කෙනෙක් නැති බව පේනවා. ඉතින් එහෙනම් බයක් නැහැ. ඕල්මන ඇවිල්ලා ගහලා බෙල්ල මිරිකුවත් ප්‍රශ්නයක් නැහැ. මමෙක් නැතුව මිරිකන්න බෙල්ලක්වත් නැහනේ. ප්‍රශ්නයක් නැහැ හින්දා ඕනෙලාක මැරෙන්න සූදානම්. ප්‍රශ්නයක් නැහැ. මේ මහ පොළොවයි මේ කයයි දෙක අතර වෙනසක් නැහැ. වෙනසක් නැහැ. නේද? වාහනයකට යන ගමන් හැප් වෙනවට ප්‍රශ්නයක් නෑ යාට. ඇයි? ඒ සියල්ලම තමන්ගේ නොවන බව යාට පැහැදිලිව අවබෝධ වෙලා තියෙනවා. ඉතින් ඒකයි නිදහස් වෙලා තියෙනවා කියලා කියන්නේ. ඕන තැනක ධම්මලා යන්න පුළුවන්. අනිත් කට්ටිය අල්ලලා ඉන්නේ. එයාලට යන්න බෑ. හරියට ජී ජීවිතයක ඉන්න කෙනෙක් ගමන් කරනවා කියලා කියන්නේ කියන්නේ යනවා කියලා කියන්නේ මොනරෙක් වගේලු. පැවිදි ජීවිතේ ඉන්න කෙනෙක් යනවා කියලා කියන්නේ හංසෙක් වගේලු. ඇයි? මොනරා අර පිල් විදහාගෙන නටනකොට හරි ලස්සනයි නේ. ලස්සනයි. ඒ හින්දා රැවටෙනවා ඔක්කොම. ඔක්කොම රැවටෙනවා. හැබැයි එයාට ඉගිලෙන්න බෑ. ඇයි ඉගිලෙන්න බැරි? අර පිල් නේද? පිල් මහා බරයි. අමාරුයි පොඩ්ඩයි ඉගිලෙන්න. එයාට ඉගිලෙන්න අමාරුයි. ඉතින් ඔය උල් ඇනිලා තියෙන්නේ. අර පිල් වලින් ඇනිලා තියෙන උල්නේ. කොහොමද ඇනිලා තියෙන අරට උල්? රස්සාව තුලක් තමයි. ඈ ස්වාම පුරුෂයා භාර්යාව දරුවෝ කියන්නේ මොනවාද? උල් මොනුබුරෝ කියන්නේ උල් දේපල රස්ස මේ අනිත් දේවල් ඔක්කොම උල් තනතුරු තානාන්තර උල් මේ උල් තමයි ඇවිල්ලා තියෙනවා. ඒකට කියනවා සල්ල කියලා. සල්ල සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඉතින් මේ සල්ල ඇනිලා තියෙන්නේ. ඉතින් යන්න අමාරුයි. හංසයා මෙහෙම හිටියා මෙහෙම ගියානේ. තුන් සිවුරයි පාත්‍රය ගත්තා ගියා. බදා ගත්තා නම් යන්න බෑ. ගෙදර පහල දාලාත් යන්න බෑනේ නේ. ඇයි ඒ තරම් බයයි? බෙහෙත වහ දැන් ගෙදර හොරු ගනි. දැන් ගහක් මුල කියන රහතන් වහන්සේ. ගහක් මුල කියන රහතන් වහන්සේට ප්‍රශ්නයක් නැහැ. ඇයි? ගන්න දෙයක් නැති නිසා. මකුල් දැල් කඩන්න නැහැ. තේරෙනවද? ඈ මොප් කරන්න නැහැ, උයහන්න නැහැ. කායින් හරිද? දැන් බලන්න රහතන් වහන්සේත් කරන්නේ නැත්තම් භික්ෂුන් වහන්සේ නමක් කරන්නේ මොන හරි පාත්‍රයට හම්බ දෙයක් කනවා නේද? ඔයගොල්ලොත් කරන්නේ පිඟානට මොන හරි දෙයක් බෙදාගෙන කනවා. ඔයාලා කනකොට වටේට ගොඩාක් අටවගෙන කනවා. වික්ෂුන් වහන්සේ අටවගෙන කන්නේ නැහැ. සෑහෙන ප්‍රශ්න ගොඩක් එක කන්නේ. වික්ෂුන් වහන්සේට එහෙම එකක් නැහැ. කවුද දැන් ඉඳහල ජීවත් වෙන්නේ? වික්ෂුන් වහන්සේනේ ආරි මාර්ගය යන කෙනා. කන්නේ එකමනේ, එන්නේ එකමනේ. මේ කැමරික තියෙන අනිත් ඒවා ඕනේ නැහැ නේද? මේසයක් ඕනේ නැහැ නේද කන්නේ? නේද? මේ જાතියේ මේසෙක මේකත් જાතියේ හොට් ප්ලේට් එක මේ જાතියේ එක්ක උයන්න කියලා එහෙම එකක් ඕනේ නැහැ. මේක මේ කොහොම හරි මොන හරි දෙයක් කාලා බඩගින්න නිවාගෙන ජීවිතේ මේක පාත්තන්නයි ඕනේ වෙන මොනවත් නෙවෙයි. දැන් මේ විදිහට ගමනක් තියෙන. ඉතින් ඒ විදිහේ මාන්නේ නැතිලා යනවා. මේ මාන්නේ හින්දා තමයි. දැන් ඔයාලා පාරේ යනකොට ඔයාලගේ ඇඟට මඩ ගොඩක් ඉහිරෙනවා. මඩ ඉහිරෙන්නේ. එතකොට බස් එකේ යන්නවත් හරි නිකන් අමාරුවක් දැනෙනවා. ඒ කියන්නේ මම මඩ ගාන ගන්න කෙනෙක් නෙවෙයි කියලා අපි දාගෙන තියෙනවා. ඉතින් මඩත් එකයි, කයත් එකයි. මඩ හොඳයි තව. මේ කයේ තියෙන ගඳට වඩා. ඉතින් මේක තිබුණත්, මඩ ගෑවුණත්, ලේ ගෑවුණත්, මොනා ගෑවුණත්, සුවඳ ගෑවුණත් අපිට යන්න පුළුවන් තියෙන්න ඕනේ. මානෙ නැතිව. ඊළඟට උද්දච්චය කියන්නේ බනහන්නවත් බෑයි. හිත දුවනවා, දුවනවා, දුවනවා, දුවනවා, දුවනවා. ඇයි? පුරුදු කරලා තියෙන හැම එක තැනක ඉන්න බෑනේ මේ හිතට. එකකින් තව එකකට පයින්න සංස්කාරයෙන් සංස්කාරයට පයින්න. ඒ පයින් නිසා, එහෙම පුරුදු කරපු නිසා ඒ හිතට එක විදිහට ඉන්න බෑ. ආන්ගේ උද්දච්චය නැති වෙනවා අරහත් ඵලයේදී. ඊළඟට තමයි අවිද්‍යාව. මොකද අවිද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍ය දන්නේ නැති එක. නේද මේ දුක්ඛය කියන එක හරියටම දුක්ඛය කියන එක අවබෝධ නම් නේද මේ ඉන්න හැම මොහොතකම අපි ගිනි ගන්නවා. ඔළුව ගිනි ගන්නවා කියලා කියන්නේ. ඇත්තටම ඔළුව ගිනි ගන්නවා කියන්නේ මේ මුළු මෙන්ද හිතත් එක්ක තියෙන පැවැත්මම ගිනි ගන්නවා. මොනයිද ගිනි ගන්නෙ? රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්. එහෙනම් එහෙම ගිනි ගන්නවා නම් එයා දන්නා මේ ඇතිලා තියෙන මේක දුකක්. එහෙනම් ඒ මොහොතේම එයා ඒක නිවා ගන්න තමයි උත්සාහ කරන්නේ. අනිත් කෙනාට මේක පේන්නේ. අර කැරට් ඇලි පස්සේ දුවන. ඒ නිසා මෙන්න මේ කාරණා හොඳට තේරුම් ගන්න මේ සංයෝජන 10 ප්‍රහාණය කරගෙන ඒ උතුම් වූ අරහත්යෙන් සැනසෙන්න වහවහම හිත ශක්තිමත් කරගන්න මේ උතුම් දේශනාව හේතු වේවා වාසනාව වේවා ශක්තිමත් වේවා කියලා සාදුකාරයක් පවත්තා.